ඉඳගෙන කරන භාවනා ගැන විස්තරයක් කරන්න යෙදුනේ. නමුත් මේ සතිය නම් අපේ මූලිකදී සතිපට්ඨානය නම් අපේ තේමාව සතිපට්ඨානය හෝ සතිය ඉඳගෙන ඉන්න ඉරියව්වට පමණක් සීමා වෙලා නැහැ. මෙතනදී තමයි මේ සමාධිය සහ සතිය අතර වෙනස තියෙන්නේ. සමාධිය නම් අපි ඉස්සර කරගෙන යන්නේ ඒකට ඉඳගෙන ඉන්න එක අත්‍යවශ්‍යයි. සක්මණේදී ගන්න බෑ කියන එක නෙමෙයි තියෙන්නේ. නමුත් සක්මණට වැඩිය සමාධිය හොඳයි පරියන්ක. ඒ නිසා සමාධියට කැදරකමක් ආවොත්, සමාධියට ලෝල්ගතියක් ආවොත්, ඒ යෝගාවචරයා පරියන්කටම කැමති වෙනවා. ඒකෙදී පොඩි සද්දයක් ආවත් මොනවා වුණත් චෝදනා කරනවා. එතකොටම මතක් කරලා දෙන්නම් ඔය යන්නේ භාවනා සමාධිය ඉස්සර කරගෙන. මම ආරාධනා කරන්නේ මම කාරණිකව ඉල්ලා සිටින්නේ සතිය ඉස්සර කරගෙන යන්න. එතකොට සතිය ආසන්න කාරණා වශයෙන් සමාධිය හදලා දෙයි. හදලා දුන්නේ නැත්නම් දැන් සතිය භාවනාවේ සමාධිය නෑ කියලා හරි දන්න එක ලොකු සතියක්. මම මේ පොත හදා ගන්න හදන්නේ මේක සඳහා තමයි මේ මේ ඉස්සරහට එනේ අභියෝගේ මූණ දීම සඳහා තමයි මේ සක්මන් භාවනාවක් අඳුරලා දෙන්න යන්නේ. සතිය පිහිටීමේදී ඒ අරණ්‍යගත වුණාට දුක්ඛ මූලගත වුණාට ශූන්‍යාකාරගත වුණාට පරියන්ඛයක් සඳහා නම් පත්තරයක් කියලා ගන්න තරම් ඉඩ විතරයි ඕන කරන්නේ. නමුත් සක්මන් භාවනාවේදී අඩි 30ක් අඩි 30කට වැඩිය පියවර 30ක් අතර යහට මෙහාට යන ඍජු ඒ වගේම සම ඉඩමක් අවශ්‍යයි. මේ જાති දෙකක් අපේ තේරවාද ශාසනයේ තියෙන එකක් තමයි ඇතුළත සක්මන වහලයක් යට කරන එක අනිත් එක තමයි පිට සක්මන. එදී අපි පහුගිය ටිකේම හරියට මහන්සි ගත්තා. පුළුවන් තරම් මේ පිටසක්ම නැති කරන්න මේ අරණ්‍ය සංඥා නැති කරන්න. නිසා උඩ විහාර මළුවේ ඉඳ තියෙනවා පුළුවන් තරම් හැකියාක වේලාවල් වල සමුහ වශයෙන් යන්න තන් තනි වෙන්න එපා. එතකොට ගිහිල්ලා ඒකේ පාවිච්චි කරන්න පුළුවන් සක්මන් භාවනාව. ඒ සඳහා බලනකොට සක්මන් භාවනාව විස්තර කරන්න ලේසි. මම මෙතෙක් විස්තර කරපු පරියංග භාවනාවත් එක්ක සංසන්දනක්. පරියංග භාවනාව ඉඳගෙන ඉන්න ඉරියව්වෙන් කරන්නේ සක්මන් භාවනාව හතර ඉරියව්වේ ඇවිදිමින් කරා. සක්මන් පරියන්ක භාවනාවට වාඩි වුණාට පස්සේ හොඳට බිම පටල වෙලා අත් දෙක තියාගත්තට පස්සේ පෙනුම එන්නේ නිකන් පිරමීඩයක වගේ හැඩයක්, උඹහක් වගේ, චෛත්‍යයක් වගේ හැඩයක්. මේ සක්මන් කරන්න පටන් අර ගන්නකොට කය කෙලින් තියලා හිටගෙන ඒ හිටගෙන ඉන්න ඉරියව්වටයි අපි ආරම්භක ඉරියව් වශයෙන් ගන්නවා. නිසා සක්මනට මූණ දාලා අදිෂ්ඨාන කළා මම මේ ටික සක්මන් කරනවා කියලා අදිෂ්ඨාන කරගෙන ඒ හිතගෙන ඉන්න ඉරියවට හිත දාන්න කියනවා. මම දැන් මෙතන හිතගෙන ඉන්නවා. හොඳට බලන්න එතකොට හිත පිට දුවනවා නම් සද්ද ඇහෙනවා නම් වේදනා දෙනවා නම් තාම පටන් ගන්න සුදුසු නෑ සක්මන. යම් වෙලාවක මේ කයට හිත ගන්න පුළුවන් නම් ආයෙක ඉතින් ආරම්භක සුබ ලකුණක්. ඊට පස්සේ අර සක්මනට අදිෂ්ඨාන කරපු ඉඩමේ විනාඩි 5ක් විතර ඇවිදින්න මොනම භාවනාවකින්වත් තොරව සාමාන්‍ය වේගින් යහට බහට ඇවිදින්න ඕනේ මේ හිරි කැඩෙන්න ස්නායු ටිකක් පන ගහලා එන්න ලේ ටිකක් ගමන් කරන්න ව්‍යායාමයක් වශයෙන් විශේෂයෙන්ම නිින්ද නැගිටතර පස්සේ පරියන්කයෙන් නැගිටතර පස්සේ එනිසා ඒක ටිකක් මේ යෝසුලු කඩිසර ගමනක් වෙනවා ඒ වගේ මේ අතරමැදි බලනවා මම මේ ඇවිදින පාර අනුන් එක්ක හරස් කැපෙන දෙයක්ද කටුකෝල් තියෙන තැනක්ද නොගැලපෙන තැනක්ද කියන එකත් මේ විනාඩි 5 තුළ සිද්ධ වෙනවා. එහෙම මොනවාක්වත් බාධාවක් නැත්නම් තමයි තේරෙනවා නම් මේ හිත ඇවිදින කයේ තබන්න පුළුවන් කියලා ආයෙත් ඇවිල්ලා හිතගෙන හිතගෙන ඉන්න තැන මම දැන් මෙතන හිතගෙන ඉන්නවායි කියලා සක්මණේදී අපි උඩුකය අමතක කරලා යටි කයටයි හිතියෝ ගන්න. පරියංගේදී කණිපැත්ත. ආනේ විදිහ කිරීම සඳහා උඩුකයේ අත් දෙක වැදෙන එක නැත කරන්න ඉස්සරහින් හරි පස්සෙන් හරි අත් දෙක බැඳ ගන්නයි කියලා කියනවා. ඒකල පය චේතනා පූර්වකව මෙහෙවන්නේ පර්යංකේදී කිසිම චේතනාවක් නැහැ කිසිම මෙහෙවීමක් නැහැ අනායාසයෙන් සිදුවෙන හුස්ම බලන්න. සක්මනේදී අනිවාර්යයෙන්ම චේතනා පූර්වකව දකුණු පාය තැබීම වම් පාය තැබීම කරන. ඒ නිසා වීරියක් මෙහෙ වෙනවා. කකුල විහිදුවන්න ඕන වෙනවා. දකුණ වම දකුණ වම ආනේම කරන ගමන් මෙහෙවන දකුණු කයේ හිත තැම්පත් කරලා අඩුම ගානේ ඒ දකුණු පාය ගිහිලා පොළවේ වදින තැන පොළවේ කෙටෙන තැන කොහොමද ඒ ස්පර්ශය දකින්නේ විලුඹේ ඉඳලා පටන් අරගෙන යනවද මුළු කය හම්බ වෙනවද පොළවේ තද ගතිය සහ පයේ මිලක් ගතිය වැටෙනවද පොළවේ මිලක් ගතිය සහ පයේ තද ගතිය වැටෙනවද ශීතල වැටෙනවද උණුසුම වැටෙනවද කියලා ඒ වැටහීම තමයි මෙතනදී අපි ආහාර කරගන්නේ අරමුණු රසය කරගන්න. ඊට පස්සේ ඒක තහවුරු වුණාට පස්සේ වම් පැය තියෙනකොට ආනාපානජ වගේ එක තැනක හිත තියාගෙන නෙවෙයි සක්මන් භාවනාව දකුණු පැය තිබ්බ හිත ඊගාට වම් පැයට මාරු වෙනවා. එතකොට ලොකු අභියෝගයක් යෝගාවචරට එක තැනක ඉඳගෙන පෙරහැර බලනවා නෙවෙයි. චේතනාපූර්වක පාය මෙහෙවන ගමන් දකුණු පායේ පාය තිබ්බා හිත තිබ්බා ඊට පස්සේ වම් පායේ හිත තියලා මේ විදිහටයි සක්ම භාවනාව කෙරෙන්නේ ඉතින් ඊට පස්සේ අපි හිතමු යම් ආකාරයක පෙරපිනක් නිසා හෝ ඉන්ද්‍රිය සංවරය නිසා හෝ පියවර හත අටක් 10ක් 15ක් දකුණු වශයෙන් වම් වශයෙන් සත්‍යමත් වෙන්න පුළුවන් කියලා. එහෙම වුණත් කෙලවරට යනකොට අනිවාර්යෙන්ම අර එකලස කැඩෙනවා. කැඩේවා කියලා ප්‍රාර්ථනා කරනව නෙවෙයි, සාප කරනව නෙවෙයි. ස්වභාවය ඒකයි. ඉතින් ඒක නිසා ඒකට ලෑස්තිලා යන්න ඕනේ. අර හදාගෙන ගිය සතිය කඩා ගන්න නැතුව අනිත් පැත්තට අරගෙන ඉන්න පුළුවන් කියලා බලන්න. ඒක ලොකු අභියෝගයක් පරියන්කයත් එක්ක බලනකොට. ඒ විතරක් නෙවෙයි සමහරලාට මැද ඇවිදිනකොට පවා හිත විසිරියන්න ඉඩ තියෙනවා. එනිසා අර පොඩි බබෙක් ඇවිදිනකොට අම්මා බලන් ඉඳලා 7යි 7යි කියනවා වගේ බලන්න ඕනේ Tamanට අඩු ගානේ පියවර හතක්වත් දකුණ වම දකුණ වම දකුණ වම දකුණ කියලා කියන්න පුළුවන්. ඉතින් පළවෙනි පියවර හත සිතාත් කුමාරයා නෙළුම් පියුම් පිට ඇවිදපු පියවර හත වගේ තමයි. තාමත්ම වැදගත්. පළවෙනි දවසට Tamanට විශ්වාසයක් ඇති වෙනකොට මට දැන් අඩු ගානේ පියවර හතක් දකුණින් වමට වමෙන් දකුණට හිත තියාගෙන ඉන්න පුළුවන් කියලා. ඉතින් ඒක සාමාන්‍ය කරගන්න ඕන. ඒකෙල්ල 7 8 කරනවා 8 9 කරනවා 9 10 කරනවා පුළුවන් තරම් මේ කෙලවර ඉඳලා යහ කෙලවරට පියවර 30ක් සතිය පවත්වන. යහ කෙලවරේ ආය වට ගන්න මේ පෙරලට කියනවා මේන්න මේ විදිහට සතිය පවත්වනකොට ඇති වෙන සමාධිය නැත්නම් ඇති වෙන සතිය බොහොම සෙල්ලක්කාර සතියක්. ඇත් දෙක අරගෙන තියෙන්නේ. පරියන්කේදී නම් ඇත් දෙක වහගෙන තියෙන්නේ. මේකෙදී රූප පේනවා. එළිය කරනකොට සද්දත් ඇහෙනවා. චේතනාවකුත් තියෙනවා. අය වදිනතනත් මාරු වෙනවා. මේ සේරමත්තියේදී එක දිගට සති ධාරාව පවත්නවා කියලා කියන්නේ ඒක ලොකු අභියෝගයක්. ඒ නිසා සර්වඥාන්සේ සඳහන් කරලා තියෙනවා මේ විදිහට ලබනවා නම් යම් කිසි සතියක් හෝ සමාධියක් ඒක හැලහැප්පුණාට කැඩෙන්නේ නැති සතියක් සමාධියක්. පරියන්ක ධක්මන පරියන්කදී ඇති වෙන සතිය සමාධිය ඇස් දෙක අරපු ගමන් වතුර 1000ක් අදලා කලයේ බින්දා වගේ එතනම ඉවරයි. ඇද්ද ගැරප ගමන් ඉවරයි. නමුත් සක්මනේදී ඇද්ද ගැරගෙන ලබන නිසා එච්චර කැඩෙන්න බින්දින්නේ. හැබැයි උපයන්න අමාරු. ඒ නිසා ලොකු සමාධියක් හෝ ලොකු සතියක් හෝ සක්මනේදී බලාපොරොත්තු වෙන්න එපා. ලාවට යාන්තමට අඩු ගන්න පියවර හතක් මන්ට දකුණ වම් වශයෙන් යන්න පුළුවන් නම් ඒ ලොකු දෙයක් කියලා තමයි මේක Taman විසීම Taman සම්මාදන් සමාදන් වෙන්න ඕනේ. අගේ කරන්න ඕනේ. ඒ වගේම හරි සක්මනීදී මේ විදියට අත් දෙක අරගෙන රූප බෙනෙමින් සද්දාසමින් චේතනා පූර්වකව ගත්ත සත්‍ය සමාධිය දිනු කරගත්තොත් හැලහොල්මනකින්තරෝ එහෙම ගිහිලා වාඩි වෙන්න පුළුවන් නම් අනිවාර්යයෙන් මේක පරියන්කේදී හොඳ yaadena ගතියකට එනවා මේක තේරුම් ගත්තොත් යෝගාචරය gedera යන්නේ සන්තෝෂයි උගදෙනෙක් භාවනා මධ්‍යස්ථානට එන්නේ මේ සමාධිය වඩ아가න යණ්ඩයි. නමුත් නිස්සන්නවනේ ආපු උගදෙනෙක් ස්තුති කරනවා ස්තුති කරන්නේ මේ සක්මන පිළිබඳව දෙන මේ තොරතුරු නිසා සමාධිය වඩන්න අවශ්‍ය අත්‍යන්ත ලක්ෂණය ආසන්න කාරණා වෙන සතිය විවිධා විවිධාකාර தත්වරදී නැත්නම් විෂම தත්වරදී දිනු කරන්න හැකියි. එචමං ආර්දන කරන හැකිතාක් මේ පායන කාලේ එළියේ වැල්ලෙම සක්මන් කරන්න අර බැරි අමාරු කෙනෙකුට අර මේ සිමෙන්ති පොළවේ සක්මන් කරන්න යන්නත් එපා. ඒක ලෙඩ කරන එකක්. ලනුපැදුරත් ඊට වැඩිය හොඳයි. නම හොඳම දේ වැලි. ඒ වගේ මේක ඔක්කොමලා එකතු වෙලා උදේ උතර වන්දන මේක අතුගාගෙන සක්මන මේ කෝවිලක් දේවාලයක් වගේ තියාගෙන ඉන්නවා. අනිත් එක අතුගාන එක නම් තම තමන් කරගන්නවා. ධනකොළ තියන්නත් එපා. ඒක ඒ ගියත් යන කරගත හැකි. පුළුවන් තරුණ තරුණ ඉන්න කට්ටිය ඒ ටික හොඳට අතු ගාලා සක්මන් වල ටික තියාගෙන ඇත්තටම ඕනේ භාවනා මධ්‍යස්ථානෙ ගියාම ඒ භාවනා මධ්‍යස්ථානෙ මිනිස්සු භාවනා කරනවාද කියලා දැනගන්න පුළුවන් වෙන්නේ සක්මනයි වැසිකිලියම. ඒ දෙක පාවිච්චි වෙලා නැත්නම් හරියට ඉතින් හිතාගන්න කවුද ඉන්නේ කියලා ඔකේ. ඉඳගෙන ඉඳිලි නෙවෙයි සෙල්ලම තියෙන නිසා භාවනා මධ්‍යස්ථානේ වැඩි. නැත්නම් තමන්ගේ භාවනාවේ දියුණුව තියෙන්නේ කොච්චර දුරට සක්මන පදම් වෙලා තියෙනවද කියන එක. ඒ වගේම වැසිකිළිය ලස්සනට තියාගන්න. ඉතින් ඒක මේ ඉදල් ඉදල් තියෙනවා. උන්ට අතු ගා ගන්න. අතු ගානේ ගල් අයින් කරගෙන සමහරවිට මොකද අර මේ කකුල් මෙලෙක් නිසා ගල් අයින්නකොට උඟක් අමාරු. විශේෂයෙන්ම නිදි මරුවොත් කකුල් මෙලෙක් උනොත් එහෙම කැපෙන ගතිය තියෙනවා. නමුත් ඒ තුනි වැල්ල තියෙනවනම් ලේසි. හැබැයි මට පොරොන්දු වෙන්න පුළුවන් දවස් දෙකක් විතර භාවනා කරනකොට මේක හයි වෙලා එනවා. එහෙම නැති වුණොත් අපි කියන්නේ පොළොවේ ලයිසන් නැති වෙලා පොළවේ ඇවිදින්න ලයිසන් නැහැ. ඒ තරම්ම කකුල් වල දෙරෙප්පු දාගෙන මේ උඩ ජීවත් වෙන්නේ. ඉතින් අපිට ඕනේ ඒගොල්ලෝ කොට බිමට බස්සන්න. බිමට බහලා නිකන් සාමාන්‍ය වැලි පොළවේ ඇවිද්දලා පුරුදු කරලා ගන්න පුදුමාකාර ලෙඩ සෝගයක් සනීප කරනවා. පුදුමාකාර විදිහට ආහාර දිරවීම ඇති කරනවා. පුදුමාකාර විදිහට අවශ්‍ය වෙලාවට නිදා ගන්න පුළුවන් ගතිය තියෙනවා. පුදුමාකාර විදිහට සප්පණින් ගිහිල්ලා වාඩි වෙච්චාම සමාධියට යන්න ඉඩ තියෙනවා. අනිත් එක මේ චිත්ත පීඩා භාවනාවේදී ඔය ඇති වෙන මේ හිත නරක වෙච්ච වෙලාවල් වල කවදාකවත් පරියන්කට යන්න බෑ. ඒකෙදි ගියාම මේක ඇඹුල් වෙනවා. කොටන්න බෑ. සක්මණේ තමයි යන්නේ. සක්මණේ ගිහලා සක්මණෙන් ලකුණ හම්බ වෙන ගම්ම ඉඳලා පරියන්කට ගියාම හරි ලේසි. ඉතින් ඒක සක්මණ පිළිබඳ අවධානය මෙරි කරන මම කැමති කාරණා දෙක තුනක් මතක් කරන්න. එකක් තමයි මේ පසුගිය අවුරුදු 20 ඇතුළත සෑම ආගමකම හැම කිනාම භාවනාවට පෙළඹිලා. අපි විතරක් නෙමෙයි බෞද්ධ විතරක් නෙමෙයි භාවනා කරන හැම කෙනාම භාවනා කරන නමුත් කිසිම තේරවාදයෙන් පිට කිසිම තැනක සක්ම භාවනා උගන්වන්නේ නැහැ. අනික හැම තැනකම උගන්වන්නේ ඉඳගෙන ඉන්න එක තමයි භාවනා. මොකද හේතුව ඒ ඇත්ත සක්මනේදී නැ භාවනාදී ඇති වෙන සමාධිය ඊසර කරගෙන යනවා. ਸਰවචනාචීට වැඩි සෙල්ලක්කාරයි ਸਰවචනාන්දේ සක්මන් භාවනා උගන්වනවා. සක්මනේදී කියනවා ඒ චංකමාදිගතෝ සමාධි චිරට්ටිචකෝ හෝති කියලා සක්මනේ ඇති කරන සමාධිය හරියට බඹර වැල වැල්ලේ කරගෙන බඹරයක් වගේ. ඕනි තැනක ගැහුවොත් කරගෙන. දෙක අසනීපයක් වෙලා හිතමනාපයක් වෙලා මොනවා හරි වුණොත් පරියන්කට යන්න එපා. හරි වෙහෙසයි. සක්මන් කරන්න ඇති වෙනකන් සක්මන් කරන්න සක්මන් කළා ඉවරලා සක්මණෙන් ආ දැන් පරියන්කට ඵලයන් කියලා හිතට ලකුණු එනකන් ඉඳලා සක්මණට යන්න පරියන්කට යන්න උතට සාර්ථක වෙන්න ඉඩ වැඩි. ඒ වගේම ඉන්නවනම් ගෙවල් දොරවල් වල ඊටාම වයසට ගියැත්තෝ භාවනා කරන්න බැරි එයාටන කියලා දෙන්න සක්මන් භාවනා. පුළුවන් තරම් පුළුවන් නම් අත්තටක් හයි කරලා දීලා රේල් එකක් හයි කරලා දීලා ඒ රේල් එක අල්ලගෙන එහාට මෙහාට ඇවිදින්න සකස් කරලා දෙන්න ලනුපැදුරක එහෙම නැත්නම් වැලි පොලොවක මම දන්න කේස දෙක තුනක් තියෙනවා ඊට පස්සේ අර තිබුණු ලෙඩ රෝග මොකක්වත් නැහැ හොඳට ආහාර ගන්න හොඳට කටයුතු කරගෙන යනවා මේ සැරේ මේ මේ බර්ත්වලදීත් හිටියා ඒ අම්මණ්ඩි තුනට නැමිලා වාඩි වෙන්නේ ඉස්සරහ ඉඳගෙන පුටු කොට තියාගෙන මම කිව්ව විහිළු කිරුවා මේ සැරේ ඉද්ද ගැහුවා වගේ මම හිතුවේ ඇත්තටම මේ පළවෙනි දවසේ ෆැසිලිටි ටිකදී අවුරුදු 90ක් වෙච්ච කෙනෙක් කියලා. ඒ තරම්ම වැහැරිලා. මේ සැරේ වට පස්සේ කො 75යි. දැන් තියෙනවා 75 ගතිය මම කව උඹට මම ආරාධනා කරනවා වරේ ලංකාවට කියලා. ඇත්තටම බන්ති මම එන්න කැමති. නමුත් මේ ඕගල්ලන්ට කරදරයි. මම කියන්නේ අපේ මිනිස්සු ඔඩොක්කේ තියාන උරතල කරાવી එන්නේ කියලා. ඊට පස්සේ මම කිව්වා උඹේ වචනේ බාබරා කියලා. උඹේ වචනේ සුද්ධියකට කියලා දීපම් මේ කියලා. එක්කෙනෙකුට දැන් කියලා දෙනවා. යාම කාර් එක drive කරනවා. යාගේ කාමරේ බට්ටු ඔක්කොම ගෙනත් තියාගෙන ඉන්නවා. දැන් ඇවිදිනකොට පේනවා යා කියනවා මොකක්වත්ම රහසක් නැතිලු. මම ඊට ඉස්සෙල්ලා පැය තුනක් භාවනා කරන්න දාන්නලු. සක්මන විතරයි ඔබ වහන්සේ මට දීපු දෑවැද්ද. ඒ නිසා මම ගියේ පාර එන්නලා හැත්තෙනකොට ඒ උඩ කාමරේ පෙළිය මේකේ සක්මන් කරනවා. ඊට පස්සේ මම මෙහෙම කරා. ඊට පස්සේ දුවගෙන ආවා මයි ළඟට. ඊට පස්සේ මම කිව්වා මේ ඉන්න අපේ කෙල්ලෝ එකෙකුට කොණ්ඩ බය නැහැ කිව්වා. උන් එක දක්මන් කරන්නේත් නැහැ චරිචුරුම තමයි. දීස එකක් වම බඩේ එකක් වමයි කොන් දෙකක් වමයි චරිචුරු ගන්න උඹත් එක බලනකොට පුදුමයි. ඊට පස්සේ කිව්වා මේ සිංහල කෙල්ලන්ට බණින්න බෑ ස්වාමීන් වහන්සේ. මුංගහ පුදුමාකාර සංස්කෘතික ලක්ෂණ තියෙනවා මුං එකේ හිටියත් මට සැපයි කියලා. ඒ තරම්ම මම ඒකට නෙවෙයි බණින්නේ මේ සිංහල ගානක තියෙන චරිචුරු වලට. භාවනා නොකරනවාට කියලා. ඊට පස්සේ කිව්වා එහෙම කියන්න එපා කියලා. මේ සැරේ යනකොට කියලා තුන පළවෙනිම බුක් කරලා ත්‍රිත්විටකට ඇවිල්ලා හිටියා. පුදුමාකාර වෙනසක් තියෙනවා. තව දෙතුන් දෙයක මම දන්නවා. තම භාවනා උගන්නන්න බෑ වයසයි තේරෙන්නෙත් නෑ. නමුත් සක්මන් කරනවා. අනිත් පුංචි ළමයින්ට උගන්නන්න ඕන නම් අවුරුදු මට දැන් හම්බෙලා තියෙන අඩුම ගාන 9යි 10යි 11යි 12. සක්මන තමයි. ඒ සක්මන් කරනකොට එයාට හරි ආශාවක් තියෙනවා පිටිපස්සේ ඇවිදින්න. සමහරවිට බෝලයක් බම් කර කර අනේ මේ ඇවිදිනවා. ඇවිදලා අන්තිමට භාවනාවට යනවා. ඉතින් මේ සැරේ මේ ළඟදී ආපු දෙන්නෙකුට කතා කරලා පස්සේ කියනවා අක්කයි මල්ලි දෙන්නම සක්මන් කරනවලු. අක්කර ටිකක් යනකොට හොඳට සමාධිය හරි ගිල්ල වාඩි වෙනවලු මල්ලි නම් ඊට වැඩිය සක්මන් කරනවලු ඌ කැමති නැතිලු වාඩි වෙනවා. මල්ලි අවුරුදු 9ක ඇති අක්කා අවුරුදු මම හිතන්නේ 13ක 14ක විතරයි. එදා ඒ කතා කරන වෙලාවේ 10ක පිරිස ඇවිල්ලා හිටියේ 10ක පිරිස ඇද්දක උඩ ගිහිල්ලා බලා ඉන්නවා. එයාට පොඩි කෙල්ල භාවනා කරනවා කියන විස්තර වලට. 10ක කණ්ඩායම එක්කෙනෙක්ව භාවනා කරන්නේ. ඒගොල්ලෝ කට අරගෙන බලා ඉන්න ඉතින් මං කිව්වා මේ අහගෙන ඉන්න මේ මිනිස්සු පොඩි දරුවෝ කරන වැඩේ කියලා. මේ ඉතින් ඇත්තට මේ දෙමාපියන් ස්තුතිවන්ත වෙනවා. දෙමාපිය හැමදාම ඒ දරුවා හැමදාම විනාඩි 35ක් භාවනා කරනවා. ඊට පස්සේ කියනවා උගිනිවි කටයුතු වල දක්ෂයි. ඉතින් මට බැලුම් බෝල වගේත් පේනවා. ලයිට් එකක් පේනවලු. බයත් හිතෙනවලු. පාලුකමකුත් දැනෙනවලු. ඉතින් මම කිව්වා බොහොම හොඳයි තටමන්න බෑ. ඔබ දිගට කරන කරන යන්න කියලා. ඒ හැම එකෙම රහස තියෙන සක්මණේ. අපි හිතා ගන්න බැරි භාවනා කරන්න බැරි මේ භාවනා කරන දක්ෂ සෞඛ්‍ය සම්පන්න තරුණ පිරිස් වලට පරිබාහිරව ඉන්නවනේ වටේ යන්තම් නිකන්. චර ක්වොලිෆයිඩ් නැති කට්ටිය. ඒ කට්ටියට සක්මණ තමයි හරියන්නේ. ඉතින් උංගව දෙනෙක් කරන්නේ නැහැ. සක්මන් කරන්නේ නැති නිසා කොච්චර භාවනා කරත් ඒක yaadෙන්නේ. ඉතින් අර පණ්ඩිත ශාංශ කියන වරුමේ සක්මන් කිරිට කාලේ නාස්ති කිරීමක් කියලා හුඟ දෙනෙක් හිතනවා. අම්බෙච්ච ගමන් ගිහිල්ලා පරියන්කේ ගහන්නවා. ඒක හරියන්නේ ඒක නිකන් ඇඹුල්ලම්බ කන්නවා වගේ. පරියන්කේ සක්මන් කරලා වාඩි වුණොත් ඉදුණු අඹ කන්නවා වගේ හොඳට විලිකුණු වෙච්ච අඹ ගෙඩියක් කන්නවා වගේ රස තියෙනවා. ඒ නිසා අනිත් එක මම විශේෂයෙන් සඳහන් කරනවා. මේ මෑත කාලේ අවුරුදු 20 ඇතුළත මුළු ලෝකෙටම සක්මන උගන්වලා තියෙන මේ ඉතිරිලි. ඒක අපේ ලොකු ස්වාමීන් වහන්සේගේ තියෙන දක්ෂකමක් නිසා හැම තැනම ගිහිල්ලා බලනකොට මූලික අදහස අරගෙන තියෙන්නේ අපේ plan එක කුටියයි සක්මනයි එළිය සක්මනයි. ඉතින් ඒක දැන් නිකන් සාමාන්‍ය ජන විඥාණයට ගිහිල්ලා ජනමතයක් පාටපත් වෙලා තියෙනවා. ඉතින් මම ඒ නිසා කියනවා සක්මන පාවිච්චි කරන එතකොට ඔයගොල්ලෝ යන්නේ අනිවාර්යයෙන්ම තිබුණට වැඩිය හොඳ කොන්දක් භාවනාවේ කොන්දක් ඇති කරගෙන ඒ වගේම මේ වැටුණාට නැගිට ගන්න හැටි දෙවන්නේක් නැතුව නැගිටව ගන්න හැටි දානවා. ඉතින් අනිත් එක තමයි සක්මණේ තියෙන විශේෂ වටිනාකම සක්මණේ හොඳට හැරෙන වෙලාවේදී හරි මේ සතිය පිහිටවන්න දන්නවනම් GestureDetector දහසකුත් රටිතු කරන ගම සක්මණෙන් පුංචි ආදර්ශයක් ගන්න පුළුවන්. ගිහිල්ලා හැරෙනකොට සතිය කඩා ගන්න නැති අදිෂ්ඨානයෙන් ගිහිල්ලා කවදාද සාර්ථකුණයි කියන්නේ. එතකොට වැසිකිළියට යනකොට අදිෂ්ඨාන කරන යන්න පුළුවන්. මම මේ වැසිකිළි කෘත්‍ය කරනකොට සම්පූර්ණයෙන්ම ඒ කෘත්‍ය සතියෙන් කරලා එනකම සතිය නඩත්තු කරනවා. එතන භික්ෂුන් වහන්සේලාට කියනවා ගතපච්චා ගතවත පින්නපාතේ පාත්‍රය හොදලා පාත්‍රය අදිෂ්ඨාන කරලා පස්සේ පාත්‍රය හොදලා වතුර පිහන්න නැතුව ගන්න. මෙතන ඉඳලා සම්පූර්ණ ගමට ගිහිලා පින්නපාතේ ඉවර කරලා ආපහු එනකම්. හැම පියවරක්ම සතියෙන් මම ගත කරනවා කියලා පාත්‍රය බලලා අදිෂ්ඨාන කරනවා. ඉතින් ගතපච්චා ගත කියලා මේකට කියන්නේ ගත කියන යන පච්චාගත කියලා කියන්නේ එන ගෙනියන සතිය කඩාගෙන ඉන්න. බුදුහාමුදුරු කියලා තියෙන ආනිසංස මොකද්ද කියලා දන්නවද? බුදුහාමුදුරු කියලා තියෙන සුවිප්පයක් හදන ලොකම තෑග්ගක් වෙනවා. අතපච්චාගත තියෙනවා නම් සුවිප් එකක් හදින වෙලාවේ එහෙම නැත්නම් අපි ඔය සීටු දාන්නේ. ඒකදී වැඩියෙන්ම ලාභය හම්බ වෙන්නේ ගතපච්චාගත තියෙන එක. ඒ අමතර සම්බන්ධකමක් එකේ තියෙනවා. ඉතින් ඒ වගේම තමයි ඒක මේ ජීවිතේ මැරලා ඊගා ජීවිතයක් තියෙනවා.